අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්මාසවන කාලෝයං භවන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඒතං නාගස්ස නාගේන ඊසාදන්තස්ස හත්තිනෝ සමේති චින්තං චින්තේන යං ඒකෝ රමති වනි සදහවත් පින්නතුනි බුද්ධ කාලීන සමාජයේ ශ්‍රේෂ්ඨ සතුන් හැටියට සැලකෙන සතුන් හතර දෙනෙක් ගැන ධර්ම සාහිත්‍යයේ නිතර දකින්න ලැබෙනවා. සිංහයා, ආජානීය අශ්වයා, වෘෂභයා, හස්තියා යන සතුන් හතර දෙනා ඒ කාලේ සත්ත්ව ලෝකයේ උතුම් සතුන් හැටියට සම්මත වෙලා තිබුණා. ඒ නිසාම බොහෝ අවස්ථාවල බුදුරජාන් වහන්සේට ගරුණාමයක් උපපදයක් හැටියට මේ සතුන්ගේ නම් ඈඳලා තියෙනවා දකින්න ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේමත් ඇතැම් අවස්ථාවල උපමා යෙදීමේදී තමන් වහන්සේ මේ සතුන් හතර දෙනාට සමාන කරගෙන තියෙනවා. දැන් මේ මාතෘකා කළ ගාථාවේ තියෙන්නේ බුදුරජාන් වහන්සේ තමන් වහන්සේ හස්තිරාජයෙකුට සමාන කරගත්තු අවස්ථාව. මේ අදාළ නිදාන කතාව දක්වන්නේ මෙහෙමයි. කොසඹෑ නුවර ഘോഷිතාරාමේ බුදුරජාන් වහන්සේ වැඩ වාසය කරන කාලේ කොසඹෑ නුවර භික්ෂූන් වහන්සේලා අතර පොඩි විනය ප්‍රශ්නයක් උඩ ලොකු වාද විවාද කරගැනිල්ලක් අඬදබර කර ගැනීමලා සලහකාරී තත්වයක් ඇති වුණා. බුදුරජාන් වහන්සේගේ අවවාද අනුශාසනා පවා ඒ අය පිළිගත්තේ නැහැ. එතකොට මේ කලහය සංසිඳවන්න බැරි නිසා දෝ බුදුරජාන් වහන්සේගේ සිත විවේකයට නැඹුරු වුණා. උන්වහන්සේ මෙහෙම කල්පනා කළා. දැන් මම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා රාජරාජ මහා මාත්‍ය තීර්ථක තීර්ථක ශ්‍රාවකාදීන්ගෙන් ජවසුණු ජනාකීර්ණ පරිසරයක අපහසුතා මැද්දේ වාසය කරන්නේ මේ පිරිසෙන් ඉවත් වෙලා විවේක සුවයෙන් වාසය කරන්න නැත්නම් හොඳයි කියලා සලකලා බුදුරජාන් වහන්සේදා කොසඹෑනුවර පිඬුසඟා වැඩලා පිඬපාතෙන් පස්සේ ආපසු වැඩලා දාණය වළඳලා සීනාසනය සකස් කරලා තියලා උපස්ථායක භික්ෂුවටත් නොදන්වා භික්ෂු සංඝයා වහන්සේලාත් නොකියා තනිවම පාත්‍රා සිවුරු අරගෙන පාරිලෙය වනයේ දිශාවට වැඩම කළා. අනුපිළිවෙලින් එහෙම පාරිලෙය වනයේට වැඩම කරලා ඒ පාරිලෙය වනයේ රක්ෂිත වනසණ්ඩ නමින් හැඳින්වුණු පහු කාලයක හැඳින්වෙන වන වන ලැබක භද්දසාල නමින් පසු කාලෙක හැඳින්වුණු සල් ගසක් යට වැඩ වාසය කරන්න සූදානම් වුණා. හරියට ඒ අවස්ථාවේම වගේ එක්තරා ඇත්රාජේකටත් ඇත්‍රලේ වාසය ගැන කලකිරිලා විවේකයෙන් ගත කරන්න හිතක් පහළ වුණා මේ විදියට. මම දැන් නැතුන් නැති නියන් නැත්පැටවුන්ගෙන් ගැවසීගත්තු නොසන්සුන් පරිසරයකයි මම ඉන්නේ. මට කලින් යන ඇත්තු දලු කාලා ඉතිරි වෙන තනකොළයි මට කන්න ලැබෙන්නේ. මම කන්න කඩාගත්තු අතු හිටන් අනිත් අතුන් ඇවිල්ලා කාලා දානවා. අනිත් ඇතුන් විලට බහැලා මඩ කරපු වතුරයි මට බොන්න ලැබෙන්නේ. මම නාන තොටේ නාල ගොඩ වෙනකොට ඇතින් යන්නගේ හැපිගෙන යනවා. මේවයි නිවත් වෙලා මට විවේකයෙන් ඉන්න නැත්නම් හොඳයි කියලා ඒ ඇත් රජාත් හරියටම බුදුරජාන් වහන්සේ වැඩ වාසය කරන පාරිලේ වනේ රක්ෂිත වන දැහැබේ ඒ සල් ගහ ළඟට ආවා. ඇවිල්ලා බුදුරජාන් වහන්සේ දැකලා යම් ප්‍රසාදයක් ඇති කරගෙන එතන තිබුණු තනකොළ පැලෑටි ආදී හොඬ වලින් ඉවත් කරලා ඒ කතාවේ සඳහන් වෙන හැටියට බුදුරජාන් වහන්සේට බොන පෑන් පානීය පෑන් පරිභෝජනීය පෑන් පවා පහසුව පවා සැලකුවා. බුදුරජාණන් වහන්සේ ත්‍රිවේකයේ එතන වැඩ ගසන අවස්ථාවක මෙන්න මෙහෙම සිටිවිල්ලක් ආවා. මම කලින් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා රාජරාජ මහා මාතේ තීර්ථක ශ්‍රාවකාදීන්ගෙන් ගැවසුණු ජනාකීර්ණ පරිසරයකයි වාසය කළේ දුකසේ දැන් මම බොහොම පහසුවෙන් විවේකීව උදකලාව මෙතන වාසය කරනවා කියලා. ඒකම රැත්‍රජාටත් සිතිවිල්ලක් ඇති වුණා. මම කලින් අර කලින් කියාපු ආකාරයටම ඇතුන් නැති නියන් නැති පැටවුන් මැද අවිවේකයෙන් වාසය කරා. මට කන්න ලැබුණේ අර අනිත්‍ය දලුකාපු තනකොළ මම කඩා දමන අතු අනිත්‍යය කනවා. මඩ විදියයි මට බොන්න වෙන්නේ. ඇතින් යන්න ඇවිල්ලා ගේ හැපෙනවා දැන් මේ මොකක්වත් නැහැ මට අලුත් අනුකොල කන්න පුළුවන් මා කඩනාතු කන්න කෙනෙක් නැහැ දැන් පිරිසිදු වතුර බොන්න පුළුවන් කියලා ඒ විදිහට ඇත් රජාගේ හිතෙත් පහළ වුණා විවේක සුවය පිළිබඳ යම් අදහසක්. ඒ අවස්ථාවේ බුදුරජාන් වහන්සේ තමන් වහන්සේ අත්දකින විවේක සුවයත් ඇත් රජාගේ හිතේ පහළ වුණු සිටිවිල්ලත් එකතු කරලා ප්‍රීති වාක්‍යයක් උදාන ගාථාවක් වශයෙන් පළ කළ ගාථාවයි අපි මාතෘකාව හැටියට මේ අවස්ථාවේ ඉදිරිපත් කළේ. ඒතං නාගස්ස නාගේන ඊසා දන්තස්ස හත්තිනෝ සමේති චිත්තං චිත්තේන යන් ඒකෝ රමති වන නඟුලිස් වගේ දල ඇති මේ ඇතාගේ මේ හස්තියාගේ සිතත් හස්තියෙක් වැනි මාගේ සිතත් සැසඳෙන්නේ මෙන්න මේ කාරණයෙන් මොකකින්ද තනිව හුදකලාව වනෙහි වාසය පිළිබඳව ඇලුම් කිරීම. ඉතින් ඒ කතාවේ අපට පේනවා බුදුරජාන් වහන්සේ ඒ විවේක වාසය පිළිබඳව ගැන කල්පනා කළා. ඒ ඇතත් තමන් වහන්සේත් සමාන කරගත්තු අවස්ථාවක්. තවත් මේ පින්නතුන් කොතෙකුත් අහලත් ඇති බොහොම සංවේදී කතා වස්තුවක් අපට දකින්න ලැබෙනවා. ඒක පහුකාලීන සාහිත්‍යවල විචිත්‍ර නොයෙකුත් වර්ණා තිබෙනවා. අපි මේ අවස්ථාවේ ඉදිරිපත් කරන්නේ විනය පිටකයේ ඒ නාලාගිරිය ඇතු ගමනය පිළිබඳ සිද්ධියයි. බුදුරජාන් වහන්සේ ඝාතනය කරන්න දේවදත් තෙරුන් පළමුවෙන්ම දුනුවා යන්න යවුවා. ඒක සාර්ථක වුණේ නැති වුනහම ගිජිකුල පවුව උඩ ඉඳගෙන යටින් එයාගේ පහත බුදුරජාන් වහන්සේ සක්මන් කරනකොට හිස මත ගලක් පෙරළුවා. ඒකත් සාර්ථක වුණේ නැති වෙනකොට ඊළඟට මොකද්ද කළේ? ඒ රජුගේ හිටියා නාලාගිරි කියලා බොහොම ඡණ්ඩ ඇතෙක් මිනිසුන් මරණ මද කිපිච්ච ඇද්දොවන් එක කතිකා කරගත්තා මේ ඇතා බුදුරජාන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට මුදා හරින්න එතකොට ඊට පස්සෙන්ද බුදුරජාන් වහන්සේ සංඝයා වහන්සේලාත් එක්ක වීදියේ පිණ්ඩපාතේ වඩිනකොට ඇද්දෝ නාලාගිරියතා මුදලා ඒ විදියට හැරෙව්වා. එතත් ඈතදීම බුදුරජාන් වහන්සේ දැකලා සොඬ ඔසවාගෙන කන් විදහාගෙන වල්ගේ උස්සගෙන බුදුරජාණන් වහන්සේ දිහාවට තුරගෙන ආවා. එතකොට සංඝයා වහන්සේලා කියනවා ස්වාමීනි මේ මණී මරණ ඇත නාලාගිරි දැන් මේ වීදියට බැහැලා ඉන්නේ අපි ආපහු වඩිමු කියලා. කොට බුදුරජාණන් වහන්සේ කියන බය වෙන්න එපා මහණෙනි එන්න. තථාගතයන් වහන්සේගේ ජීවිතය පරෝපක්‍රමයෙන් අනුගේ උපක්‍රමයෙන් එහෙම නැති කරන්න බෑ. දෙවෙනි තුන්වෙනි වරටත් සංඝයා වහන්සේලා ආයාචනා කළා. නමුත් බුදුරජාන් වහන්සේ එහෙමම ඉදිරියට වඩිනවා. මේ අතරේ නගරවාසීන් පියසි උඩ නැගලා ප්‍රාසාදවල මතු මහල් තලවල සඳළු තලවල ඉඳගෙන බලාගෙන ඉන්නවා. ඒ අය අතරේ හිටිය ශ්‍රද්ධාව නැති අනුවන මිනිසෙයින් කියනවා දැන් ඔන්න ඉතින් මේ විශිෂ්ට රූප සම්පන්න මේ ශ්‍රමණයා ඇතා විසින් විනාශ කරන දමනු ලබන ඇතේ කියලා. ශ්‍රද්ධාවන්ත ඥානවන්තය කියනවා කාලයකට පස්සේ අපිට නාගයෙක් නාගයෙක් එක සටන් වදිනව දකින්න පුළුවන් කියලා. නාගයා කියලා කියන් පින්නතුණි ඇතාට නම. එතකොට ශ්‍රේෂ්ඨ සත්වයෙක් ශ්‍රේෂ්ඨ සත්වයෙක් එක සටන් වදිනවා කියලා. එතකොට ඒ අවස්ථාවේ බුදුරජාන් වහන්සේ මේ ඈතේන දුරේන ඇතා නාලාගිරිය ඇතා දිහාවට මෛත්‍රී සිත විසිතවල ඇරියා. ඒ මෛත්‍රී සිතේ අනුහසින් මේ ඇතා අර සොඬ පහතලාගෙන කොහොම ඉක්මන ආකාරයෙන් බුදුරජාන් වහන්සේ ඉදිරියට ඇවිල්ලා හිටගත්තා. බුදුරජාන් වහන්සේ මේ ඇතාගේ කුම්භස්ථලයේ පිරිමදිමින් මෙන්න මේ විදිහේ ඒ ගාථා දෙකක් ප්‍රකාශ කළා. ඒ ප්‍රධාන පළවෙනි ගාථාවේ අපි මේ අවස්ථාවේ පින්නතුන්ට කියන්නේ ඒක විශේෂ නිසා මා කුංජර නාගමා සදෝ දුක්ඛං හි කුංජර නාගමා සදෝ නහි නාගහතස්ස කුංජර සුගති හෝති ඊතෝ පරංගතෝ කුංජර කියලා කියන්නේත් පින්නතුණි ඇතාට නම එතකොට මේ ඇතාට ආමන්ත්‍රණය කළ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මා කුංජර නාගමා සදෝ හස්තිය මේ බුද්ධ හස්තියාට මේ නාගයාට පීඩා කරන්න එපා නාගයා එක ගැටෙන්නෙන්න එපා මා කුංජරනාගමා සදෝ දුක්ඛං හි කුංජරනාගමා සදෝ හස්තිය මේ නාගයාට පීඩා කිරීම නුඹේ දුකට හේතුවක් මෙහි නාගහතස්ස කුංජර සුගති හෝතිතෝ පරංගතෝ මේ නාගයාට පීඩා කරොත් නුඹට සුගතියක් නම් වෙන්නේ නැත ඒ විදිහටම ප්‍රකාශ කළා නාගය මදයට ප්‍රමාදයට යටවෙන්න එපා ප්‍රමාදයට යට වෙන අය සුගතියට යන්නේ නැහැ. ওই විදිහට බුදුරජාන් වහන්සේ ඇතා තාමන්ත්‍රණය කළාම ඇතා එතන කියවෙන හැටියට සොඬ සොඬේ අගින් බුදුරජාන් වහන්සේගේ පාදූවිලි පායට පෑගුණු දූවිලි අරගෙන හිස මත පිසිරුවාගෙන පින්නතෙක් මානේ පස්සෙන් පස්සට ගියා. පස්සෙන් පස්සට ගිහිල්ලා ඊළඟට ගිහිල්ලා ඇත්හලටම ගිහිල්ලා හිටගත්තා. ඊට පස්සේ අර ඡණ්ඩ ගතියත් ඇහැරියා. මේක දැකලා ඒ නගරවාසීන් පුදුමයටපත් වුණු නගරවාසීන් බුදු ගුණ වශයෙන් ප්‍රකාශ කළ ධාතාව සමහර විට මේ පිනතුන් අහලත් ඇති දණ්ඩේනේකේ දමයන්ති අංකුසේන කසාහිච්ච අදණ්ඩේන අසත්තේන නාගෝ දන්තෝ මහේසිනා ඇතැම් කෙනෙක් දණ්ඩෙන් සත්වයින් හික්මවනවා හෙන්ඩුවෙන් හික්මවනවා කසවලින් හික්මවනවා නමුත් මේ මහා ඍෂිවරයා දඬුම ගුරු ආයුධ කිසිවක් නැතිව ඇතා හික්මෙව්වා කියලා. ඉතින් ඒත් ඔය බුදුරජාන් වහන්සේ ඇතාට උපමා කරගත්තු අවස්ථාව. ඊටත් වඩා සවිස්තරව බුදුරජාන් වහන්සේගේ ගුණ සම්භාරය ඇතාගේ අංගපසඟ එක්ක සංසන්දනය කරපු වටිනා සූත්‍රයක් කියනවා අංගුත්තර නිකායේ නාග සූත්‍ර නමින්. මේ නාග සූත්‍රය පිළිබඳ නිදාන කතාව මෙහෙමයි දැක්වෙන්නේ බුදුරජාණන් වහන්සේ එක දවසක් එසවැත් නුවරදී පිණ්ඩපාතේ වැඩම කරලා ජේතවනාරාමයේ ඉඳලා පිණ්ඩපාතේ වැඩම කරලා ආපහු ඇවිත් දානේ වළඳලා ආනන්ද ස්වාමීන් වහන්සේට කියන ආනන්ද අපි යමු නිගාර මාතුපාසාදය කියලා කියන්නේ ඒ නමින් හැදෙන්න පූර්වාරාමයට විශාකාව හැදුව පූර්වාරාමයට දවල් කාලේ විවේකයෙන් ගත කරන්නේ කියලා ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ එක්ක පූර්වාරාමයට වැඩම කළා මුළු හවස් වරුවේම භාවනාවේ වැඩ ඉඳලා හන්දෑවේ භාවනාවෙන් නැගිටලා ආනන්ද හාමුදුරන්ට කියනවා ආනන්ද අපි යමු අඟ ටිකක් සිසිල් කරගන්න පුබ්බ කොට්ටකට පුබ්බ කොට්ට කියලා කියන්නේ පින්නතුනේ කිට්ටුව තියුණු පැන්තොට ප්‍රසිද්ධ පැන්තොට ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේත් එක්ක ගිහිලා බුදුරජාණන් වහන්සේ පෑන් පහසු වෙලා ගොඩ වෙලා එක සිවුරක් ඇතිව ඒ කියන්නේ අඳනේ පමණක් ඇතිව ඇඟ වේලෙනකන් හිටගෙන හිටියා. මේ අවස්ථාවේම පසේනති කොසල් රජුණන්ගේ සේත නමින් වූ සුදු ඇතෙක් රාජකීය හස්තියා ඒත් නානතොටෙන් නාලා ගොඩ වෙනවා ගොඩ වෙන්නේ මහා තූර්යනාද මැද්දේ රාජකීය හස්තියෙක්නේ තූර්යනාද මැද්දේ නාලා ඉවරලා ගොඩ වෙනවා එතකොට මිනිසෙයින් මේක දැකලා කියනවා මේ මහා නාගයෙක් මේ මහා ප්‍රසාද ජනක අභිරූප දර්ශනීය කියලා ඒ වර්ණනා කරනවා මේ ඇතා දැකලා. එතකොට මේ තමයි නියම නාගයෙක් කියලා කියනවා. එතකොට මේක අහලා බුදුරජාන් වහන්සේ ළඟ හිටි උදායි කියන ස්වාමීන් වහන්සේ. මේ කියන උදායි ස්වාමීන් වහන්සේ බොහොම ප්‍රතිභාශක්තියක් ඇති. අර වංගී සාමුදුරු වගේ කවිත්වයක් එහෙම ඇති කෙනෙක් බවයි පෙනෙන්නේ. උදායි නාමයෙන් හුඟක් අය හිටියා. දැන් මේ කියන උපාදායි ස්වාමීන් වහන්සේ බොහොම ඒ අතින් වටිනාම ස්වාමීන් වහන්සේ නමක්. ඉතින් උන්වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි මේ ඇතාට පමණද මිනිසෙයින් මේ නම් ලොකු නාගයෙක් කියලා කියන්නේ මේ මේ නාගයා තමයි නියම නාගයා කියලා කියන්නේ. එහෙම නැත්නම් වෙන සතුන්ටත් වෙන ශරීර ලොකු සතුන්ටත් එහෙම කියනවාද? ඒකට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා උදායි ඇතාටත් නාගය කියලා කියනවා ඒ වගේම අස්වැයටත් නාගය කියලා කියනවා ඒ වගේම ගවයටත් තැම් අවස්ථාවල නාග කියලා කියනවා. ගසටත් නාගය කියලා කියනවා. මිනිස්යන්ටත් සමහර විට නාග කියලා කියනවා. නමුත් උදායි මේ දෙවියන් මිනිසුන් සහිත මේ ලෝකයේ ආගු නම් වූ කියන පාලි වචනේ තේරුම වැරදි. වැරදි නොකරන පුද්ගලයාටයි නියම විදියටම නාග කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ සමන් වහන්සේ ගැන ඒ ප්‍රකාශ කළේ. දැන් ඒතන බුදුරජාණන් වහන්සේ 아무තු නිරුක්තියක් දුන්නේ. බොහෝ වචන වලට බුදුරජාණන් වහන්සේ නිරුක්ති දෙනවනේ මේ පින්නතුන් ධර්මයේ දන්න අය අහලා ඇති. ඒ කියන්නේ ආගුම් නකරෝති තිනාගෝ. ආගුම් නකරෝති තිනාගෝ. ආගුනම් වූ වැරදි නොකරන අර්ථයෙන් නාගෝ. ඉතින් අන්න එහෙම තමන් වහන්සේ ඒ අර්ථයෙන් නාගයෙක් කියන එකයි එතෙන්දි ප්‍රකාශ කළේ. ඉතින් උදායි සායනාංශය ආශ්චර්යයි අද්භූතයි කියලා ඒක මම අනුමෝදන් වෙලා සතුට ප්‍රකාශ කළා. මට අවසර දෙන්න මම මේ බුද්ධ නාගයා පිළිබඳව යම් වර්ණනාවක් කරන්න කියලා ඔන්න ඊළඟට දීර්ඝ ගාථා පෙළක් ප්‍රකාශ කළා. උදායි ස්වාමීන් වහන්සේ බුදු ගුණ වශයෙන් දෙවි මිනිසුන්ගෙන් බැඳුම් පිදුම් ලබන මේ ශාන්ත දාන්ත මේ මහා ශ්‍රේෂ්ඨ මිනිසයා මේ තමයි නාග නම් වූ සියලුම සතුන්ට වඩා ඉයල නියමනා ගියා කියලා එහෙම පටන්ගෙන ඊළඟට කියනවා මම මේ ඒ බුද්ධ නාගයා පිළිබඳව දැන් වර්ණනා කරනවා කියලා ඔන්න පටන් ගත්තා මේ කියන බුද්ධ නාගයා ඒ කියන්නේ ආගුණමැති වැරදි නොකරන මේ නියම නියම නාගයා සත්‍ය නාම නියම නාගයා තමයි බුද්ධ නාග ඒ බුද්ධ නාගයා පිළිබඳ වර්ණනාවක් මම දැන් කරනවා කියලා ඔන්න ඊළඟට ඇතාගේ අඟපසඟ බුදුරජාන් වහන්සේගේ ගුණ සමුදායට පුදුම විදියට සම්බන්ධ කරලා දක්වනවා. ඒක එකක් හරි ගැඹුරුයි. ඇත්ත වශයෙන් අපි අපිට වැටහෙන ප්‍රමාණය කාල වේලා ඇති හැටියට කියමු. ඉස්සෙල්ලාම කියනවා මේ ඇතාගේ ඉදිරි පාදක තමයි මේ බුද්ධ නාගයාගේ ඉදිරි පාදක තමයි හික්මීමත් අවිහිංසාවත්. මොකද අපිට හිතා ගන්න පුළුවන් සාමාන්‍යයෙන් ඇතෙක් ආක්‍රමණය කරන්නේ ඉදිරි පාදකෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ඉදිරිපාදය බුද්ධනාගයාගේ ඉදිරිපාද දෙක හික්මීමයි අවිහිංසාව ඊළඟට පසුපාදක තමයි තපසයි Brahmacharya පසුපාදක උපමා කරනවා තපස් තපස Brahmacharya ඊළඟට හොඬවැල මේ බුද්ධනාගයාගේ හොඬවැල ශ්‍රද්ධාව මේ පින්තුන් දන්නවා ඇතාගේ ප්‍රධාන අවයවයනේ සාමාන්‍ය නැතෙක් ඔය දරදඬු වැඩ එහෙම කරන්නෙත් ඒකෙන් ඒ වගේම ඔය ඉඳි කට්ටක් උනත් ඇහිඳින්න පුළුවන් වගේ සියුම් වැඩ කරන්නෙත් ඒකෙන්. මෙතන මේ බුද්ධ නාගයා එතකොට බුද්ධ නාගයාගේ හොඬ වැල ශ්‍රද්ධාව. ඊළඟට මේ බුද්ධ නාගයාගේ සුදු පාට දල දෙක තමයි උපේක්ෂාව. ඒක සමව පිහිටි නිසා දල දෙක උපේක්ෂාවට සමාන කළා. ඊළඟට ඔන්න ඊළඟට එනවා හොඳ උපමාවක්. බුද්ධ නාගයාගේ බෙල්ල තමයි සතිය. බෙල්ල සතියට උපමා කරනවා. ඉතින් මෙතන මහා පුදුම ගැඹුරු කාරණයක් තියෙන්නේ සාමාන්‍යයෙන් ඔය අටුවාවලේ දල සරල වශයෙන් දක්වලා තියෙනවා. හිතනකොට සතිය බුදුරජාන් වහන්සේගේ බෙල්ලට උපමා කරලා තියෙන්නේ මක් නිසාද කියලා. මේ ධර්ම සාහිත්‍යයේ සඳහන් වෙනවා හොඳ හොඳ සිද්ධි. දැන් මේ පින්නතුන් සමහර විට ඔය මහා පරිනිර්වාණ සූත්‍රය එහෙම ආදී කියවපු අය දන්නවා ඇති. බුදුරජාන් වහන්සේ පරිනිර්වාණය සඳහා වැඩම කරන අවස්ථාවේ කුසිනාරාමට අවසාන වශයෙන් විශාලා මහනුවර දියාවට හැරිලා බැලුවේ අවසන් බැල්ම හෙළුව ආකාරය දක්වන්නේ නාගාපලෝකිතං අපලෝකී. ඇතා හැරෙන්න වගේ හැරුණා කියන මොකද හේතුව අඩක් නෙවෙයි මුළු ශරීරයම හරවලා. ඒක බුදුරජාණන් වහන්සේලාගේ ඒ කයේ පීඨීමේ ලක්ෂයක් හෝ උන්වහන්සේලාගේ හැසිරීමේ ලක්ෂණයක් හැටියට නිතර සඳහන් වෙනවා. වෙන එකක් තබා කකුසඳ බුදුරජාණන් වහන්සේ සම්බන්ධයෙන් ධර්ම සාහිත්‍යය සඳහන් වෙනවා. ඒ විදිහට මුළු මුළු ශරීරයම හරවල බැලුවයි කියන. එයින් පෙන්නේ පූර්ණ අවධානයයි. එතකොට ඒ වගේම බුදුරජාන් වහන්සේ පිටිපස්සෙන් ඇත්ත වශයෙන් බුදු කෙනෙක්ද කියලා පරීක්ෂා කරන්න හත් මාසයක් පස්සෙන් ගිහිච්ච බ්‍රහ්මායු බ්‍රාහ්මණයාගේ ශ්‍රාවක උත්තර මානවකයාත් අන්තිමට ප්‍රකාශ කළ ගුණ වර්ණාව තුල තියෙන ඒ මේ කියන ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ආපහු හැරෙන්නේ මුළු කයින්මයි. බාගෙට අඩකට හැරිලා බලන්නේ නෑ කියලා. ඉතින් ඇතාගෙත් ඔන්න ওই විදිහේ ලක්ෂණයක් තිබෙනවා. ඇතෙකුගේ හැසිරීම හොඳට බැලුවොත් සමහර විට පේන්න පුළුවන්. ඇතා ගෙල කරවනකොට මුළු ශරීරයම හැරෙනවා. ඒක මහා විශේෂ පුදුම ලක්ෂණයක් ඇතාගේ. එතකොට ඉතින් කෙනෙකුට හිතන්න පුළුවන් එහෙනම් ඉතින් ඇතා කොහොමද සටනකදී එහෙම හැසිරෙන්නේ කියලා. අන්න ඒකට අදාළ දෙයක් ධර්මයෙන් නොවේ මෑත යුගයේ සිද්ධියක් අපට කියවන්න ලැබුණා. එක්තරා දඩයක්කාරයෙක් ඔය මහා ඝන වනාන්තරයක හදිසිය දැකලා තියෙන සිංහයෙකුයි ඇතෙකුයි අතර සටන. ඒ විස්තරේ කියව මතකයි අතීතයේ. එහෙම මෙහෙම සඳහන් ඒ පුද්ගලයා මේව ගැන මුකුත් දන්නේ කෙනෙක් නෙවෙයි. නමුත් ඒ ඒ සටන ගැන කියන විස්තරේ හරි පුදුම සහගතයි. සිංහයා කුඹස්තලයට හනින්න ලෑස්ති වෙන හැම වෙලාවකම ඇටා හරියටම සිංහයා දිහාවට හැරෙනවලු. බොහොම වේගෙන් පැන පැන. බොහොම වේගෙන් කියන්නේ මුළු ශරීරයෙන්ම ප්‍රතිචාරය දක්වන්න හැකියාව. ඒ තුල තියෙන්නේ පූර්ණ අවධානය. ඔන්න දැන් ඒ කාරණයටයි එන්නේ. එතකොට සතිය ඇතාගේ ලක්ෂණයක් හැටියට දක්වන්නේ පූර්ණ අවධානය යමක් කෙරෙහි යොමු කිරීමට හැකියාව. ඒ තුලින් දක්වනවා. ඒ වගේම බුදුරජාන් වහන්සේගෙත් අන්න අර ඒ සතිය ඇතාගේ ජලයට සමාන කරේ ඒ නිසායි. මොකද අපි දන්නවා දැන් වඳුරේ ක්‍රිලවේක ආදීන්ගේ හැසිරීමත් ඇතෙකුගේ හැසිරීමත් අතර විශේෂ වෙනසක් තියෙනවා. ඔන්න එතකොට ඒ ඒ ජල පිළිබඳ කාරණය. ඊළඟට ඊළඟට මේ උදායි හාමුදුරුව කියනවා ඇතාගේ හිස තමයි ප්‍රඥාව ධර්මචින්තන විමංශා ප්‍රඥාවත් විමංශන බුද්ධිය ධර්මචින්තා කියන ඒ කාරණා ඇතාගේ හිසට සමාන කරන කවුරුත් දන්නවනේ විශාල හිසක් ඇතාට තියෙන්නේ. ඉතින් ඒ හිසට සමාන කරලා තියෙනවා ප්‍රඥාව. ඊළඟට ධම්ම කුච්චි මේ ඇතාගේ කුස තමයි ධර්මය ධර්මයෙන් පිරීලා ඇතාගේ මේ විශාල කුස මේ බුද්ධනාගයාගේ කුස ඊළඟට ඇතාගේ වල්ගය උපමා කරන්නේ විවේකයට විවේකයට ඉතින් අටුවාචාරින් වහන්සේලා නම් මේ වල්ගය පිළිබඳ කතාවක් කියනවා මේ ඒ කියන්නේ ඇතා මැස්සන් එලවන්න වගේ අර විවේකය වුණාම මිනිස්සු එලවනවා කියලා ඒ අටුවාචාරින් වහන්සේ එහෙමත් තෝරලා තියෙනවා. වල්ගෙන් ගහලා එනවනවා කියලා. නැත්නම් අපිට හිතා ගන්න පුළුවන් ඒ ශරීරයේ නිස්කලංක අවයවේනේ යතාගේ නිස්කලංක අවයවේ වල්ගේ. කොයි යටි හොයිවා අනු උදායි හාමුදුර ඒ විදිහට බුදුරජාන් වහන්සේගේ ಗುಣ සම්භාරය ඇතෙකුට ආරෝපණය කරලා ඇතා සංකේතවත් කරගෙන බුදුගුණ වර්ණාවක් විකලේ. ඒක එතනින් ඉවර වෙන්නේ නැහැ. ඊළාට ඒ වර්ණාව දිගට යනවා බුදුරජාන් වහන්සේට යොදලා තියෙනවා සුදු පියුමක උපමාව මේ පින්නතුනුත් අහලා ඇති. බොහෝ විට බුදුරජාණන් වහන්සේගේ පවිත්‍රත්වය ප්‍රකාශ කරන්න මනරම් වූ පිරිසිදු සුවඳ ඇති යම්සේ වනසරම් වූ පිරිසිදු සුවඳ ඇති හෙළ පියුමක් ජලයේ හටගෙන ජලයේම වැඩේද? නමුත් ජලයෙන් නොතැවරි, මඩෙන් නොතැවරි, ජලයෙන් නොතැවරි අන්න ඒ විදිහට තමයි මේ තථාගතයන් වහන්සේ ලෝකේ හටගෙන ලෝකේ ඉපදිලා ලෝකේ නොතැවරි ජීවත් වෙන්නේ කියලා ඒ උන්වහන්සේගේ ඒ ලෝකෝත්තර ගුණ සම්භාරය පියුමේ ආශ්‍රයෙන් පෙන්වුම් කරනවා ඊළඟට ඔන්න තවත් ධර්ම වශයෙන් ධර්මානුකූල එහෙම නැත්නම් ධර්ම අර්ථයේ වශයෙන් සැලකනවා නම් ඊළඟට දෙනවා උපමාවක් බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඒක ටිකක් අමුතු උපමාවක් කියන්නේ. යම්සේ මහා ගින්නක් දැල්වෙමින් තිබිලා දර නොලැබීම නිසා නිවී යනවද ඒ වගේම මේ බුදුරජාන් වහන්සේත් ඒ දර නොලබා නිවි ගියාට පස්සේ දර ඒ කියන්නේ එතකොට ඒවා අපි හිතමු ටික අපිට මහා කොටයක් දර ගොඩකින් ඉවත් කරලා ඉවත් කරාට පස්සේ අර ගිනි දැල් ඊට පස්සේ ගිනි දැල් වලට උපාදාන හැටියට ඉන්ධන වශයෙන් තවත් දරනු ලැබෙනකොට එහෙම අවස්ථාවේදීත් දරකොටේ නිවුනා කියලා ව්‍යවහාරයක් වෙනවා. ඉතින් මේකේ ගැඹුර තියෙන්නේ දැන් මේ පින්නතුන් සමහර විට අහලත් ඇති ඔය බොහෝ දිනාට ගැටලුවක් එක බුදුරජාන් වහන්සේගේ ත්‍රහතන් වහන්සේලාගේ ජීවිතයේ ඇත්ත වශයෙන්ම ලෝකයාට ගැටලුවක්. මොකද දැන් අර ඒක සරල කරගන්න තමයි අපි අර නෙළුම් මලි උපමාව දක්වන්නේ. මඩේ මඩයි වතුරයි උපකාර කරගෙන නෙළුම් මල උඩට ආවට පස්සේ මඩත් තැවරෙන්නේ වතුරත් තැවරෙන්නේ වතුර තැවරුණත් ඒ කොහේ අනිත් පැත්තේ පෙරල අන්න ඒ වගේ මෙතනක් දක්වනවා මහා කොටයක් දර කොටයක් ටිකකට හිතන්න ගිනි ගොඩකින් එළියට ඇදලා දැම්මා. එතකොට ඒක අර ගිනි ගොඩ වගේ ගිනි දැල් නැගෙන්නේ නැති නිසා එපමණකිනුත් ඒකට නිවුණා කියලා කියනවා. නිවුණා කියලා කියනවා. ඔන්න ඊළඟට අවසානයේ හැටියට දක්වනවා පරිණිර්වාණ. එතකොට ඒක අරකට කියන්නේ සෞපාදිශේෂ නිර්වාණ ධාතුව කියන එකට නිදසුණක් හැටියට අපිට පේන්නේ. මොකද ඒ රහතන් වහන්සේලා බුදුරජාන් වහන්සේලා ජීවමාන කාලයේදී ජීවමාන අවස්ථාවේදී එදිනෙදා ආහාර පාන ගන්න අනිකුත් සාමාන්‍ය ජීවිතය ගෙවන අවස්ථාවේ ඉන්ද්‍රිය පහ ක්‍රියා කරනවා. ඒවා සිඳලා බිඳිලා නැති නිසා ජීවිතය තියෙන නිසා නමුත් අර ලබාගත්තු ප්‍රත්‍යක්ෂයේ රාග රාග දෝෂ මොහක්ෂය කිරීම නිසා ඒ අයට නිවුණා කියලා කියනවා. ඒත් නිවිලා. බුදුරජාණන් වහන්සේ නිවන් දැක්කා කියලා කියන්නේ ඒකයි. නමුත් ඒක සම්පූර්ණ ඒක ඉවර වෙන අවස්ථාව තමයි අන්න අර ශරීරයත්. ඒකයි කියන්නේ ශරීරං විධාන් නාගෝ ශරීරය අතහැරලා මේ නාගයා බුද්ධ නාගයා ශරීරං විධාන් නාගෝ පරිනිබ්බිස්සති අනාසබෝ. අන්තිමට ඒ අවසානයේදී ඒ දැල්වෙමින් තිබුණු ගිනි කොටයත් සම්පූර්ණයෙන්ම නිවිලා යනවම් අවස්ථාවක දරනු ලබයි. අන්න ඒවට තමයි පරිණිර්වාණ කියලා කියන්නේ. ඒකට ඔය අනුපාදිශේෂ පරිනිබ්බාණ කියලා එහෙම කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ ජීවිත කාලයේ අවසානයේදී නැවත උපතක් නොලබන තත්වයටම ඒ ගින්න නිවිලා ගියා. ඉතින් ඔන්න ඔය ඒ විදිහේ ගැඹුරු අර්ථවත් ගාථා පෙළකින් උදායි ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේට ප්‍රශස්ති වශයෙන් වර්ණනා කළා. ඔන්න ඊළඟට අපි තව ඇත් කතාවකට යමු. කොසබෑ නුවර උදේනි රජුවන්ගේ බිසවක් හිටියනේ මාගන්ධිය කියලා. මේ මාගන්ධිය බිසව බුදුරජාණන් වහන්සේක වෛර බැඳගත්තා තමන්ගේ රූපයට එක්තරා අවස්ථාවක නිග්‍රහ කළ නිසා. ඒ වෛරේ හේතු කොටගෙන මේ මාගන්ධිය බිසව එක් අවස්ථාවක නගර වාසීන්ට අල්ලස් දුන්නා. මේ ශ්‍රමණ ගෞතමයන් පින්දපාතේනකොට ඔටුවයි හරකයි ආදී වශයෙන් කියලා බැනලා එලවන්නේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ ඊට පස්සෙන් දා සංඝයා වහන්සේලාත් එක්ක පින්ඩේ පාතේ වඩිනකොට ඒ පිරිසට පිටිපස්සෙන් වෙන්න ඕන අර නගර වාසීන් අර විදිහට අසභ්‍ය වචන කියමින් පස්සෙන් එනවා. එතකොට ආනන්ද හාමුදුරුවෝ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවා භාග්‍යතුන් වහන්සේ මේ නගරේ නම් ඉන්න බෑ මෙන්න මේ තරමට යන යන මිනිස්සු අපට මේ වගේ අසභ්‍ය වචන වලින් නිඳා කරනවා අපි යමු වෙන නගරයකට කියලා. එතකොට අඳුරජාන වහන්සේ යන ආනන්ද හොඳයි. ඒ නගරයට ගියාම ඒ නගරෙත් එහෙම වෙනවනම් අපි යමු භාග්‍යවතුන් වහන්සේ වෙන නගරයකට. නෑ නෑ ආනන්ද ඒක හරියන්නේ නෑ. ප්‍රශ්නයක් ඇති වුණ තැනම තමයි විසඳන්න තියෙන්නේ. මම හරියට යුද බිමට බට ඇතෙක් වගේ. එතකොට ඒ බැනුම් ගැරවුම් නැමැති ඊතල දරා ගැනීම යුද බිමට බැස්ස ඇතාට බාර දෙයක්. ඒක නිසා තවර කියාපු යෝජනා විවතලාන්න කියන එක බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. ඊළඟට ඒකට අදාළව තමන් වහන්සේ ඇතෙකුට සමාන කළ බදාළ ගාථාවක් තමයි එතන විට මේ පෙනුතුන් අහලත් ඇති. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ යුද්ධයට බට ඇතෙක් කියන එක අහං නාගෝව සංගාමේ චාපාතෝ පතිතං සරං අතිවාක්‍යං තිතික්ඛිස්සං දුස්සීලෝහි බහුජනෝ මම සංග්‍රහ භූමියට බැස්ස ඇතෙක් වගේ දුන්නෙන් එන ඊතල ඒවා මම දරා ගන්නවා මොකද බොහෝ ජනයා දුස්සීල නිසා ඔන්න එතනත් එතකොට බුදුරජාණන් වහන්සේ ඔය ඇතෙකුට උපමා කරගත්තා ඉතින් මේ විදිහට තවත් කොතිකුත් අවස්ථාවල් සූත්‍ර දේශනාවල එනවා මේ පින්නතුන් අහලා ඇති තවත් ඒ වගේම වටිනා අවස්ථාවක් බුදුරජාණන් වහන්සේගේ පාසටහන් අතිකුගේ පාසටහන් වලට උපමා කළ අවස්ථාවක්. ඔය හත්තිපදෝපම සූත්‍ර කියලා එකක් තියෙනවා. ඒ සූත්‍ර දෙකක් තියෙනවා. මෙතෙන්දී අපි ගන්නෙ චූල හත්තිපදෝපම සූත්‍රය. ඒ චූල හත්තිපදෝපම සූත්‍රයේ සඳහන් වෙන මෙහෙම සිද්ධියක්. බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාව ඇති කරගත්තු පිලෝතික කියන පරිබ්‍රාජකෙක් මාර්ගයේ යනකොට ඉදිරියට එනවා ඥානුසෝනි නැමැති බ්‍රාහ්මණයා. බුදුරජාන් වහන්සේ කෙරෙහි ඒ වෙනකොට ශ්‍රද්ධාවක් තිබුණේ නැහැ. කොහේ ඉඳලාද මේ ඉන්නේ කියන අහනකොට ඔන්න මේ පිලෝතික කියන පරිබ්‍රාජකයා බුදුරජාන් වහන්සේ පිළිබඳ ලොකු වර්ණාවක් කළා. මේ විදිහට යම්සේ ඇතුන් අල්ලන්නේ නාගවණික කියලා යොදලා තියෙනවා. ඇතුන් අල්ලන්න යන අත්ගොවන් ආදී අයට කියන්නේ නාගවණික කියලා. දක්ෂ නාගවණිකේ ඇතුන් ඉන්න වණයකට ඇතුල් වෙලා දකින්න ලැබෙනව නම් දිගපළල අත්තඩියක් ඒ අත්තඩි වලින්ම ඇතාගේ පාසටහන් වලින්ම මේ කැලේ ලොකු ඇතෙක් ඉන්නවා කියලා නිශ්චයකට පැමිණෙනා වගේ මමත් දුටුවා මේ ඒ ශ්‍රමණ ගෞතමීන්ගේ පාසටහන් හතරක් ඒක දැකලයි මම දැනගත්තේ මේ බුදුරජාන් වහන්සේ මේ ශ්‍රමණ ගෞතමයන් සම්මා සම්බුද්ධ බවත් ධර්මයේ ස්වාක්ඛාත බවත් සංඝයා සුපටිපන්න බවත් ඊළඟට ඇත් අඩි ඇත් පහසටන් හතර ඒ පිලෝතික පරිබ්‍රාජකයා මේ විදිහටයි විස්තර කරන්නේ මේ ශ්‍රමණ ගෞතමීන් ළඟට වාදී දක්ෂ ක්ෂත්‍රීය පඬිතුන් රාජකීය පඬිතුන් ක්ෂත්‍රීය පඬිතුන් ලොකුවට සතිය පිළිගත්තු වෙන අයට හික්මවන්න බැරි ඒ වාදෙහි දක්ෂ පඬිතින් ආවහම අන්තිමට බුදුරජාන් වහන්සේගෙන් ධර්ම කතාව අහලා බුදුරජාන් වහන්සේගේම උපාසක තත්වයට ශ්‍රාවක තත්වයටපත් වෙනවා. ඒ වගේම ක්ෂත්‍රීය පඬිතෙයින් වගේම බ්‍රාහ්මණ පඬිතෙයින් අර වගේම වාදී දක්ෂ ගෘහපති පඬිතෙයින් ඊළඟට ශ්‍රමණ පඬිතෙයින් ඔය කියාපු හතර විදියකම පඬිතෙයින් වාදෙහි දක්ෂය බුදුරජාන් වහන්සේ ළඟට ඇවිල්ලා අන්තිමට බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවක බවට පත් වෙනවා. අන්න ඒක දැකලා මම හරියට අර නාගවණිකෙක් පාසටන් හතරෙන් අඳුනගත්තා වගේ මම දැනගත්තා මේ නම් මහා සම්මා සම්බුද්ධ කෙනෙක් ධර්මයේ ස්වාක්ඛාතය සංඝයා සුපටිපන්නයි කියලා. ඉතින් ඒ ටිකටත් අර ඥානසෝනි බ්‍රාහ්මණයා රතින් බහැලා බුදුරජාන් වහන්සේ දිහාට වන්දනා කරලා ඊළාට කවදා හරි මම බුදුරජාණන් දකින්න ඕන කියලා අන්න බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණෙන අවස්ථාව. පැමිණලා කිව්වා මෙහෙම අර අර සිද්ධිය කිව්වා පිලෝතික පරිබ්‍රාජකයා මේ විදිහට කිව්වයි කියලා. ඔන්න එතකොට බුදුරජාණන් වහන්සේ මේ ඥානසෝනි බ්‍රාහ්මණයාට කියනවා නෑ බ්‍රාහ්මණය එපමණකින් ඔය අත්අඩි උපමාව සම්පූර්ණ වෙන්නේ නැත. ඒ සම්පූර්ණ වෙන ආකාරය මං දැන් කියන්නම් කියලා ඔන්න එතෙන්දී ඊ타මත්ම වටිනා සූත්‍රයක් ඒ තුලින් දේශනා වුණා චූලහත්ති පදෝපමාණමින් ඒ සූත්‍රයේ ඓතිහාසික වටිනාකම කොයිතරම්ද කියතොත් මේ පින්නතුන් අහලත් ඇති මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට ඇවිල්ලා මේ අලුතෙන්ම මේ ලක්වැසියන් පහදවන්නත් ප්‍රකාශ කළ සූත්‍රයක් හැටියට සඳහන් වෙන චූලහත්ති පදෝපම සූත්‍රය. ඉතින් ඔන්න බුදුරජාණන් වහන්සේ මේ විදිහට ඒක විස්තර කරන්නේ. දැන් බ්‍රාහ්මණය යම්කිසි දක්ෂ නාගවණිකයෙක් අර විදිය ඇතුන් අල්ලන්නේ කැලේට ඇතුල් වුණාම දකින්න ලැබෙනවා බොහොම පළල දිග පාසටහන්. ඒ දැක්ක පමණින් ඒ නාගවණිකයා දක්ෂෙක් නම් එකපාරටම නිශ්චයකට පැමිණෙන්නේ මේ තමයි මං සොයන්න යන ඒ උසස් වර්ගයේ ඇතයි කියලා. මොකද ඒකට හේතුව ඉන්න පුළුවන් සමහර විට වාමනිකා නම් වූ ඒ කැලේ ඉන්න පුළුවන් මේ බුදුරජාණන් වහන්සේගේ මේ ඇතුන් පිළිබඳ අවබෝධය. ඒක 아무තු දෙයක් නෙමෙයි හැම දෙයක්ම දන්නවනේ. ඇතුන් පිළිබඳ අවබෝධය කොයිතරම්ද කියන එක තේරෙනවා මේ සූත්‍රයෙන්. ඒ දක්ෂනාගවණිකය කල්පනා කරන්නේ නැහැ මේ නම් මේ ඇතාගේ ඇදී කියලා. මොකද ඇතිනියනුත් ඉන්නවා වාමනිකා නමින් ඒ විදිහේ ලොකු පාසටහන් තියෙන. ඉතින් ඒක නිසා ඒ සෙවිල්ල අතහරින්නෙත් නැහැ. එපමණකින් නිශ්චයට පැමිණෙන්නෙත් නැහැ. තව ඉස්සරහට යනවා. ඉස්සරහට යනකොට දකින්න ලැබෙනවා ඒ අර වගේම පහසටහන් පමණක් නෙවෙයි උස තැන් වලින් අදු එහෙම කඩා දාපු ලකුණු තව ලකුණු හමු වෙනවා ඒත් ඒ නාගමණිකයයි පමණකින් තීරණය කරන්නේ නෑ මේ නම් මං යන සොයාගෙන යන ඇතාගේ සලකුණුයි කියලා මොකද එතෙන්දී බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා කාලාරිකා කියලා තවත් වර්ගයක් ඇතින් යන්න ඉන්නවා අර විදිහටම උස්සතු එහෙම කඩන්න පුළුවන් ඊළඟ තවත් ඈතට යනකොට හම් වෙනවා දල පහරවල් එහෙම ගහපුත. ඒත් ඒ නාගමණිකයා එපමණකිනුත් තීරණයට පැමිණෙන්නේ නැහැ. මොකද ඒත් ඉන්නවා තවත් අතිනියන් වර්ගයක් ඒ විදිහේ සලකුණු ඉතුරු කරන්න පුළුවන්. අන්තිමට ගිහිල්ලා හරියටම තමම් සොයාගෙන යන ඇත දැක්කට පස්සේ ඒ තම හමු වුණු අවස්ථාවේදී නියම දක්ෂ නාගමණිකයෙක් නිශ්චයකට පැමිණෙන. අන්න ඒ වගේ අන්න ඊළඟට බුදුරජාණන් වහන්සේක ධර්මයට සම්බන්ධ කරන්නේ මෙහෙමයි. ඥානවන්ත කෙනෙක් එක පාරටම මේ ඇත්ත වශයෙන්ම මේ සම්මා සම්බුද්ධය බුදුරජාණන් වහන්සේ ධර්මයේ ස්වාක්ඛාතයේ සංඝයා සුපටිපන්නය කියලා ඒකාන්ත වශයෙන් තීරණය කරන්නේ නැහැ. නමුත් මේ ශික්ෂා මාර්ගයේ යාම තුලින් එතන ඉඳලා ඊළාට දක්වන්නේ මේ ශාසනයට ඇතුළු වුණු භික්ෂුවක් ක්‍රමක්‍රමයෙන් નિયમિત ශික්ෂණේ හැසිරෙමින් ක්‍රමක්‍රමයෙන් අර ධාන මාර්ගඵල ආදිය ලැබලා අන්තිමට රහත් තත්වයටපත් වුණාට පස්සේ Taman රහත් තත්වයටපත් වුණාට පස්සේ ඔන්න තේරුම් ගන්නේ ඇත්ත වශයෙන්ම මේ බුදුරජාන් වහන්සේ සම්මා සම්බුද්ධයි ධර්මීය ස්වාක්ඛාතයි සංඝයා සුපටිපන්නයි කියලා ප්‍රත්‍යක්ෂ කරගත්තාම එයින් බුදුරජාන් වහන්සේ ලෝකයට දෙන්නේ මහ පුදුම පණිවිඩයක් ශ්‍රද්ධාව කියන එක ඒක ඒකාන්ත ශ්‍රද්ධාවක් නෙවෙයි ශ්‍රද්ධාව උපකාර කරගෙන ඒක සහවුරු වෙන අවස්ථාව තමයි ප්‍රත්‍යක්ෂය තමන් ප්‍රත්‍යක්ෂයෙන් අර එක් එක් අවස්ථාව තුලින් බුදුරජාන් වහන්සේ දක්වන්නේ ඒකට අදාළව දක්වන නම් කිසි භික්ෂුවක් ධානා තත්ත්ව ලැබෙනවා. එපමණිකුත් නිෂ්ඨාවට පැමිණෙන්නේ නැහැ. එහෙම එහෙම අභිඥා ලැබනෝ ඒත් නැහැ. අන්තිමට Taman දුක් කෙලවර කරලා ඒ කරන ඒ ආශ්‍රවක්ෂය කළ අවස්ථාවේදී තමයි හරියාකාරම බුදුරජාන් වහන්සේ අඳුන ගන්න පුළුවන් වෙන්නේ ධර්මයේ සම්දිට්ඨි මේ අකාලික එහෙම නැත්නම් ස්වාර්ථාද බව තේරුම් ගන්න පුළුවන් වෙන්නේ සංඝයාගේ සුපටිබන්න බව තේරුම් ගන්න පුළුවන් වෙන්නේ චේතනත් ඒ බුදුරජාන් වහන්සේ පිළිබඳවම වගේ ඒ තුලින් ධර්මයේ පිළිබඳවත් යම් ගැඹුරු අදහසක් කෙනෙකුට ඇති වෙන මේ කාලේ පඬිතින්ට පාව ශ්‍රද්ධාව ගැන කියන ආයත මේ ශ්‍රද්ධාව තියෙන්නේ ඒක තුලින් පියවරෙන් පියවරට අර ඈත් නාගවණිකයා දක්ෂ නාගවණිකයා එපමණකින් සෑහීමකටපත් වෙන්නේ නැතුව තව තවත් සලකුණු සොයමින් ගියා වගේ මේ ධර්මය බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ බව ආදී තම තමන්ව ප්‍රත්‍යක්ෂයෙන්ම ප්‍රත්‍යක්ෂයෙන්ම දැනගන්න ඕන දැනගන්න තුළු ඒකාන්ත වශයෙන් ශ්‍රද්ධාවක් ඇති කරගන්න සුදුසු නෑ ඒක ඉන්ද්‍රියක් පමණයි ශ්‍රද්ධාව ඉන්ද්‍රිය කරගෙන ඒක උපකාර කරගෙන තව තව ඉදිරියට යනවා ශ්‍රද්ධාව ක්‍රමක්‍රමයෙන් වැඩෙනවා. ඒකමයි වේ ධර්මයේ අපි නිතර මතක් කළේ. ස්වාක්ඛාත සම්දිට්ඨික අකාලික ඒහිපස්සික කියලා කියන්නේ ධර්මයේ ඒහිපස්සික ස්වභාවයක් තියෙනවා. යන්න යන්න ඉස්සරහට තව තව සලකුණු හමු වෙන අන්තිමට හරියටම ප්‍රත්‍යක්ෂ වෙන අවස්ථාව තමයි Taman මේ ධර්මයේ බුදුරජාන් වහන්සේ දේශනා කළ ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරගත්තු අවස්ථාව. ඉතින් අන්න ඒකෙත් චූලහත්ති පදෝම සූත්‍රයේ යතින් ඊ타මත්ම වැදගත් වේ උගතුන්ට එහෙම. ඊළඟට තවත් මේ දැන් අපි කිව්ව ප්‍රතිපදාව ගැන කල්පනා කරලා බලනවා නම් ඒ වගේම වටිනා සූත්‍රයක් තියෙනවා දන්ත භූමි සූත්‍රය කියලා. ඒකෙදි ඇත්ත වශයෙන්ම අර ප්‍රතිපදාවමයි ඒ යථා පිළිබඳ කතාවට සම්බන්ධ කරලා තියෙන්නේ මහා ගැඹුරු සූත්‍රයක්. ඒක පැත්තකින් ඒක බුදුරජාන් වහන්සේ එක් අවස්ථාවක අචිරවත කියන සාමණේර නමට සමුද්දේශ කියලා කියන සාමණේර නමට ධර්මය හරියට ඇතෙකු দমনය කිරීමට අද්ගොව්වකු ගන්න ක්‍රියා දාමයට සමාන කරලා තියෙනවා මේ ප්‍රතිපදා. ඒ ශ්‍රමණයාට දීර්ඝ විස්තරයක් එතන දක්වනවා. අපි කෙටියෙන් ගත්තොත් එතන කියවෙන්නේ බුදුරජාණන් වහන්සේ දක්වනවා යම්සේ රජුගේ අද්ගොව්ව එහෙම නැත්නම් නාගවණිකය දැන් රජුගේ අද්ගොව්වට අයිති කාර්යයක් තමයි අලුතෙන් රාජහස්තීන් කැලෙන් අරගෙන අල්ලගෙන එන එක. අල්ලගෙන ඇවිල්ලා හික්මවන එක. ඒ ඇතුන් හික්මවීම පිළිබඳ පුදුම ගන්ධමේ සවිස්තර විග්‍රහයක් දන්ත භූමි සූත්‍රයේ තියෙන උපමාව හැටියට. ඒකට ඊළාට අංගෝපාංග වශයෙන් හරියටම මේ ශාසනයේ අරහත්ත්වය දක්වා යන ප්‍රතිපදාව පුදුමන්තමින් බුදුරජාන් වහන්සේ එකකට එකක් සංසන්දනය කළා තියෙනවා. අපි කෙටියෙන් ගත්තොත් මෙන්න මෙහිමයි දක්වන්නේ. ඒ රජුගේ ඇද්ගොව්වා ඒ කැලෑවේ ඒ හොඳ ඇතෙක් අල්ලන්න යන්නේ රාජකීය ඇතත් අරගෙන මඟුලස් කියලා කියමු. අරගෙන ගිහිල්ලා අර ඒ වල් ඇත අල්ලලා මේ රාජකීය හස්තියගේ බෙල්ලේ බඳිනවා. බෙල්ලේ බැඳලා ගේනවා යම්කිසි කැලෑවේ විවේක තැනකට වැඩි ගස් කොළන් නැති තැනකට ගේනවා. ගෙනල්ලා හොඳට යකඩ තද ලොකු කණුවක් ඉඳලා ඒකේ මෙයාට බඳිනවා. බැඳලා ඉවර වෙලා ඒ හන්තා හීලා කරන ක්‍රමයක් මහ පුදුම විදිහට බුදුරජාණන් දක්වනවා අර ඒ අද්ගෝවා හොඳ වචන කතා කරන අය ඒ කතා අහන්න සලස්සනවා ඊළඟට මේ ඔක්කොම කරන්නේ ඇතාගේ අර එතන බුදුරජාණන් වහන්සේ දක්වනවා වල්ලතට තියෙන්නේ ආරණ්‍යක සීල ඒ කියන්නේ කැලෑ ගති වල් ගති ඒ වල් ගති ඊළඟට වල් නොසන්සුන් ගති මත්කම් අමත්වීම් ආදී නැති කළා ගමට ගම පිළිබඳ වැල්ම ඇති කරන අන්දමට අර ඇද්ගොව්වා හොඳට විතින් විට ආහාර දෙනවා ඒ එක්තරා සියුම් ශික්ෂණයකින් මේ වල් ඇතා ගේ වල් ගති ඇතෑරලා වල් සීලය ආරණ්‍යක සීල වල් හැසිරීම දැවිලි තැවිලි ඒවා ඇතෑරලා ගමට ගැලපෙන ආකාරයට හික්මවනවා. මේ යථා ජනතාන කියන්නේ එහෙම හික්මවලා ක්‍රමක්‍රමයෙන් ඊළඟට ඕනේ ශික්ෂණයේ ඒ ශික්ෂණයේ ඊ타මාත්ම උග්‍ර අවස්ථාවක් දක්වනවා පුදුමාන්දමට බුදුරජාන් වහන්සේ. දැන් මේ නිකන්ම කොටවල්ලා දින ඇතෙක් නෙවෙයිනේ රජුගේ ඇතා. යුද බිමට යා යුතු විදිහේ පුදුම ශක්තියක් ඇති කෙනෙක් වෙන්න එපා. මහා පුදුම ශික්ෂණයක් ඇතෙකුට ලැබෙන හිතා ගන්නත් බෑ. එතන ඒ විස්තරේ හැටියට ඔන්න ඊළඟට එහෙම ක්‍රමක්‍රමයෙන් මේ ඇතා හීලා කරගෙන ඇද්ගොව්වට හේ කරගෙන ඔන්න ඊළඟට කරන දේ දක්වනවා. තම අවස්ථාවක මේ ඇතා යුදමිමට ගිහිල්ලා අන්න අර කියාපු ඊතල පාරවල් කාගෙන ඉන්න පුළුවන් තත්වයට පුහුණු කරන්නේ කොහොමද? ඇතාගේ ඔළුව උඩ ඉන්නවා හිස උඩ තෝමරගත්තු ඇද්ගොව්වේ. තෝමර කියන එක මේ සිංහල වචනේ අනුව තෝරන් ගන්න එපා. කොහොම නමුත් ඒ විදිහේ වැඩක් කරන විදිහ ආයුධයක්. ඉතින් ඒ උල් ආයුධයක්. ඒ වගේම වටේටත් තියෙන තෝමරගත්තු අත් ඇති ඇද්ගොව්වා. ඇද්ගොව ඉස්සරහින් ඉන්නවා. ඊළඟට එපමණක් නෙවෙයි. ඊළඟට හොඬ වැලේ එල්ලනවා ලොකු ලෑල්ල. හොඬ වැල පාවිච්චි කරන්න බෑනේ එතකොට. එතකොට ඇතාගේ හොඬ වැලේ ලෑල්ලක් කෙල්ලනවා තියෙනවා. ඔළුව උඩත් ඉන්නවා තෝමලා ගත්තු ගොව්වෙක් වටේටත් ඉන්නවා. ඉතින් ওই වෙලාවේ ඇතාට හික්මෙනව වෙන කරන්න දෙයක් නැහැ. එතකොට ඔන්න ඊළඟට කියනවා ඇතාගේ හික්මීම කොයිතරම්ද කියතොත් ඇතා කන් සොලවන්නේත් නැහැ. හොඬ සොලවන්නේත් නැහැ. වල්ගේ හොලවන්නේත් නැහැ. හේම් පිටින්ම සම්පූර්ණ සංසුන් විදියට නිශ්චලවම සිටිනවා. ඒකට කියන ආනින්ජ කියන වචනේ එතන යොදනවා. ආනින්ජ. ඒ වචනේ මතක තියාගන්න. ආනින්ජ කියන්නේ නොසෙල් වෙන තැන. නොසෙල් වෙන තත්වයටම ඇතාපත් කළා. එතකොට ඇතා අර විදිහට වටේට හෝමර ගත්තු අය ඉන්න නිසා හෙල්ලෙන හැටියක් නැහැ. සම්පූර්ණ නිශ්චලව ඉන්න පුළුවන් විදියට සංසුන් බවක් සංයමයක් විනයක් ඇති කරගත්තු අවස්ථාව. එතකොට තමයි ඒක තමයි අන්තිම විභාගය ඇතාට. එතකොට ඊට පස්සේ ඇතා යුද බිමට ගෙනිච්චොත් පහු බහින්නේ නෑ. ඕනෑම අර කියපු ඊතල පාරවල් හෙලි පාරවල් ඒ ඕන එකක් කාගෙන ඉන්න පුළුවන් තත්වයකටපත් වෙනවා. ඔන්න එතකොට ඒ ඇතාගේ කතාව බුදුහාමුදුරු ඉදිරිපත් කළා ඊළඟට දක්වනවා මේ ශාසනයේ ප්‍රතිපදාව. බුදුමාන්දමේ ඒක අපිට හුඟක් හිතන්න ඉඩ තියෙනවා සමහර ඒවා. ඒක පාටම පේන්නේ නැහැ. මේ ශාසනයෙත් ඒ වගේම යම් කිසි කෙනෙක් ගිහිගෙන් නික්මලා පැවිදි වෙනවා. ගිහිගෙන් නික්මලා පැවිදි වෙනවා. පැවිදි වුණාට පස්සේ ඔන්න ඊළඟට පැවිදි වීම බුදුරජාන් වහන්සේ දක්වන්නේ අභ්‍රවකාශය. දැන් අත්නිදී මට කියන්න බැරි වුණා. එලිමහන් තැනට කියන වචනයක් තියෙනවා අභෝකාශ කියලා. අභ්‍රවකාශය කියලා කියන්නේ අභ්‍රවකාශය. ඒකට අර ඇතා එලිමහන් තැනකට ගෙනාන වගේ කැලෑවෙන් මේ ගිහිගෙයි ඉන්න වල්සතා ගෙනැල්ලා මේ පැවිදි භූමියේ නැමැති ඒ අභ්‍යවකාශයේ විවේක තැනට ගෙනැල්ලා ඔන්න ඊළඟට කණුවක් හිටවනවා. මොකද්ද කණුව? සතර සතිපට්ඨාන. සතර සතිපට්ඨාන නැමැති කණුවේ මේ ඇතා බඳින මේ පළමිනි පියවර. එහෙම බැඳලා ඔන්න ඊළඟට අර අර ඇද්දව කළා වගේ අර බුදුරජාණන් වහන්සේ එතන ඉඳලා දක්වන සතර සතිපට්ඨාන මෙන්න මේ මේ විදිහට හැකිසෙන්න ඕන මේ මේ විදිහට ආහාර ගන්න ඕන මේ මේ විදිහට කියලා ඔය සතිපට්ඨානයේ තියෙන ඒ ශික්ෂණ මාර්ගය දක්වන සියුම් ශික්ෂණ මාර්ගය. ඒ කරන්නේ මොකටද කියන එක ඊළඟ දක්වනවා. අර කියාපු ඇතා පිළිබඳව කිව්වේ වල් ගතිය ඇතහැරීම. මෙතෙන්ද කියන්නේ ග්‍රාම්‍ය ගතිය ඇතහැරීම. ගිහිගෙවි. ගිහි ගිහිගෙන් අරගෙන ආපු යම් තාක් සිතුම් පැතුම් හැසිරීම් ගිහි සීල එහෙම නැත්නම් සීල නැතිකම තමයි සාමාන්‍ය ඒ ගිහි සීලාදී ඒවා තියෙනවනම් ඒව නැති කරන්න අන්න අර සතර සතිපට්ඨානය නැමැති කණුවෙන්දවලා ආර කියාපු ශික්ෂණ මාර්ගය ඉතින් ඒක අර බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඒ ගුරුවරු ඒක කරන්නේ ඒක අපිට හිතා ගන්න තියෙන හුඟක් දේවල් හිතන්න තියෙන එක තුල. ඔහොම ඔහොම ක්‍රමක්‍රමයෙන් හික්මවමින් ගිහිල්ලා ඔන්න අන්තිමට ඒ ශික්ෂණ මාර්ගය මේ විදිහට දක්වන මේ පින්න තුන අහලා ඇතිනේ. එහෙම කරලා ඊළාට ඉන්ද්‍රිය සංවරය ඊළඟට භාවනාවේ දාලා ධාන වලටපත් කරනවා. එනොත් විශේෂයෙන්ම සතරවෙනි ධානය කියන හඳුන්වන්නේ තෝ ආනන්ද කියන වචනේ. ආනන්ද කියන්නේ නොසෙල් වෙන තත්වයක්. සිතේ ඊ타මත්ම පුදුම විදියෙ නොසෙල් වෙන ප්‍රබල ධාන ශක්තියක්. චතුර්ථ ධානය. එතන ඉඳලා තමයි ඊළඟට ඔය ඊළඟ ඩීට ඉහළ තියෙනේවත් ඔය ආකාසනංචාතන ආදී වශයෙන් තියෙන රූප ධාන සියුම් தত্ত্ব ඊළඟට ඒ ආනින්ජ தත්ත්වයේ ඉඳගෙන තමයි ඒ සතර සතුරුවන සතරවෙනි ධානයේ ලබාගත්තු පුද්ගලයාගේ ප්‍රබල ධානීය පාදක කරගෙනයි අර අපට හිතන්නත් බැරි අන්දමේ මහා අභිඥා ශක්තියින් අර මහා 이르දි 이르දි ආසින්යාම් ඔය නිකුත් විදියේ 이르දි බලපවත් පෙන්වන්නේ එතකොට අන්න ආනින්ජක වචනය එතනින් අපිට පෙන්눔 කරන්නේ. අර ඇතා හික්මෙව්ව වගේ ඒ ඇතාගේ ඒ ශික්ෂණයේ උග්‍රතම අවස්ථාව තමයි. අන්න අර ආනින්ජ තත්වයටපත් කිරීම. කොට ඒ ධාන ශක්තියෙන් තුලින් ඇති කරන ඒ නිශ්චල භාවයටත් වඩා ප්‍රබලම නිශ්චල භාවයක් තමයි අරහත්ය තුලින් අර අර ඒ කියන්නේ අර කිව්වේ බුදුජානක මහසී පිළිබඳව සමහර වෙලක් දක්වන්නේ අෂ්ටලෝක ධර්මයන්ගෙන් සෙල් වෙන්නේ නැති විදිහේ මහා පුදුම නිශ්චල තත්වයක් ඇති වෙනවා. එතකොට අන්න ඒකයි අර බුදුරජාණන් දැන් ඔන්න මතක් කරගන්න අර මාගන්ධියගේ ඒ කූට උපක්‍රමය තුලින් අර ඇත පිළිබඳව ඒක නිසා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ උපමාව. මම සටන මම සංග්‍රාම භූමියට වැදුණු ඇතෙක් වගේ මේ ඊතල පාරවල් කාගෙන ඉන්නවා. එතකොට ඒ තමන් වහන්සේ යථාට උපමා කළා වගේම ඒ தത്വයට ලෝකයා ගැනීම ප්‍රතිපදාවයි අර දන්ත භූමි සූත්‍රය තුල තියෙන්නේ. ඒ ටික කල්පනා කරන්න වටිනවා. ඒ කියන්නේ එතකොට ඇද්දුව කවුද? එතන ඉතින් තේරුම් නොකල කොටසකුත් තියෙනවා. අපිට හිතන්න තියෙන්නේ බුදුරජාන් වහන්සේට නිග්‍රහයක් නොවේ නම් හිතන්න තියෙන්නේ අර ඇත් මේ කියාපු වල්ලතා හික්මවන්න ඒ රාජකීය ඇද්ගොව්වා මොකක්ද කළේ? මඟුල් ලතා අරගෙන ගියා කැලේට. කැලේට ගිහිල්ලා අර වල් ලතා මඟුල් ලතාගේ බෙල්ලේ බැඳා. මඟුල් ලතාගේ බෙල්ලේ බැඳා. අන්න ඒ විගේ දෙයක් තමයි ඔය සිවුරපැටිය බැඳීම. සිවුරුපැටිය බැඳීම තුලින් අපි මේ කියන උපමාව ඉතින් සමහරට දිගට නොගැලපෙනවා කියලා හිතන්න පුළුවන්. සිවුරු පැටිය බැඳීම තුලින් කරන්නේ යන්න බුද්ධ ශාසනයට අර බුදුරජාන් වහන්සේගේ මඟුල් ලතාගේ ගණයට ඇතුල් කිරීමේ පළමුවෙනි ලකුණ. බුදුරජාණන් වහන්සේගේ බෙල්ල බැඳා වගේ. එහෙම හිතාගනිමු පිටිකකට. කොට මඟුල් හතාගේ බෙල්ල බැඳලා තමයි අර විවේක ස්ථානයට ගියේ. ගිනවට පස්සේ උන් එතන ඉඳලා ඇත් ගොව්වා. ආචාර්යවරියා, ආචාර්ය උපාධ්‍යාන වහන්සේලා. අර වල්ලත හික්මවන ආකාරය තමයි සතර සතිපට්ඨානයට දාලා ඒ කියාපු ශික්ෂණ විදිය දක්වලා අන්තිමට ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් දියුණු කළා අර ධාන ශක්තියින් පවා ලබා දීලා අර කියාපු මහා ආශ්චර්යවත් අභිඥා දක්වන්න පුළුවන් විදිහේ ඒ ශ්‍රාවකෙක් බවට පත් කළා අන්තිමට මේ සමුළු මහත් සංසාරයේම තියෙන්නේ අර කියාපු ඉන්ජන කියලා කියන ඒ සැලෙන එහෙම නැත්නම් ඇදිලා යන ස්වභාව තණ්හාව එකට තණ්හාවටත් කියනෝ ඒගා කියලා. ඉතින් අර නියම ආකාරයෙන් මාර්හත්වයේදී අන්න නැවතත් සංසාරයට ඇදී නොයන තණ්හාව නැති තැන උපාදානයක් නැහැ. එතකොට සාත් සංසාරයට ඇදීන යන තරම් ප්‍රබල නිශ්චලතාවක් ඇති වුණු සිත තමයි අරහත්ත්වය කියලා කියන්නේ. ඒ අරහත්ත්වයේ தത്വයට තමයි අර බුදුරජාන් වහන්සේලා රහතන් වහන්සේලා ඇතැම් අවස්ථාවල ඒක අවස්ථාවල අරහත් ඵල සමාපත්තියට සම්වැදිලා ඉන්නකොට හේන ගැහුවත් ඇහෙන්නේ හේන ගැහුවත් ඇහෙන අපිට කලින් මේ අවස්ථා මේ පින්නතුන්ට කියලා තියලා ඇති මහා පරිනිර්වාණ සූත්‍රයේ තියෙන සිද්ධියක් බුදුරජාන් වහන්සේ එක් අවස්ථාවක 10 යක විවේකයෙන් ඉන්න අවස්ථාවක මහා මේඝ ගර්ජනා සහිත වැස්සක් වැහැලා මිනිස්සු දෙන්නෙකුත් ගොනුන් හතර දෙනෙකුත් වෙන ගහලා මැරුණා. නමුත් බුදුරජාන් වහන්සේ එළියට ඇවිල්ලා මේ මොකද මේ මිනිස්සු රැස් වෙලා ඉන්නකොට කියලා අහුවාම ඒ මිනිස්සු අහන්නේ ඇයි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ මෙතනම නේද හිටියේ? ඔව් හිටියා. ඇයි ඇහුනේ නේද? ඇහුනේත් නෑ. නිදාගෙන හිටියේ නෑ. නිදාගෙනත් මේ අවදියෙන් හිටියේ. ඔන්න ඉතින් මේ මිනිස්සුන්ට සලක ගන්න බෑ. අන්න ඒකයි කියන්නේ මේ ආයතන 6 තුලින් ඇති වෙන සියලුම ඉන්ජන මේ ආයතන 6 කියලා කියන ඇස කන නාසය දිව කය මන කියන ඒ වයින් ලෝකයට ඇදිලා යන ස්වභාව වලින් මිදිලා පූර්ණ නිහඬියාව ඒකට තමයි අරියෝ ඒකට ධර්මයේ සඳහන් වෙනවා අරියෝ තුන්හි භාවෝ කියලා ආර්ය තුෂ්ණී භාවය මුළු ලෝකයටම ලෝකයටම නිහඬයි අන්නේ බඳු තත්වයකින් තමයි අන්තිමට මේ සංසාර දුක කෙලවර කළා උතුම් අමා මහ නිවන ලැබුවයි කියලා කියන්නේ. යන්න එතකොට ඒ తත්වය දක්වාම අර අපිට හිතා ගන්න පුළුවන් එතකොට මේ ඇත්ත උපමාව. කොයිතරම් වැදගත්ද කියලා. ඒක නිසා වෙන්නේ නැති මේ පින්නතුන් නම් බොහොම අහලත් ඇති ඔය ජාතකට කතා, නිදාන කතාවේ බුද්ධ චරිතයේ තියෙන කාරණයක්. බුදුරජාන් වහන්සේගේ මේ ඇතා කොයිතරම් සංකේතවත්ද කියතොත් බුද්ධ චරිතයට එතන දක්වන්නේ මහා මායා දේවිය මේ සිද්ධාර්ථ කුමාර බෝසතුන් පිළිසිඳගත්තු අවස්ථාව දක්වන්නේ සූදු වැත් පැටියෙක් සූදු නෙළුම් මලක් අරගෙන මහා මායා දේවියගේ කුසට ඇතුල් වෙන සිහිනයක් දුටුවයි කියලා. කොයි හැටි හෝ ඒවා අපි කල්පනා කරන්න ඕනේ මේ ඇතා ඊ타ත්ම වටිනා සතෙක් අපට ධර්මය උගන්වන්න. ඉතින් ඒක නිසා බුදු ගුණත් උගන්වන්න උපකාර වුණා. උදායි හාමුදුරුවන්ට පෙන්ලා දීලා තිබෙනවා. එතකොට මේ මේ මේ ඇතා උපමා කරගෙන අපි මේ අත්බනකින් ඉදිරිපත් කළේ බුදු ගුණමයි, දහම් ගුණමයි, සංඝ ගුණමයි. එතකොට මේ හැම දෙනා මේ පින්නතුන් තුනුරුවන් අදහනවා වගේම තුනුරුවන් කෙරෙහි භක්තිය ඇතිව වගේම ඒ තුනුරුවන් ආශ්‍රය කරගෙන අර ඇත්තඩිය ඔස්සේ යන්න වගේ යන්න ඕනේ යන්න අර අර කියාපු අන්තිම තැනටයි. එතකොට ඒකට ඒ සඳහා මේ මේ ධර්ම දේශනාවත් උපකාරවත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එතකොට මෙතෙක් මේ ධර්ම දේශනාව අසා සිටීම තුළින් මේ පින්නතුන් ඇති කරගත් ඒ කුසල චිත්ත සම්පරම්පරාවත් Tamanගේ ප්‍රතිපත්තියට යම් ආධාරයක් මේක තුලින් ලැබෙනවා නම් ඒකත් උපකාරගෙන හැකිතා කික්මනින් මේ ශාසන පහන නිවෙන්න කලින් Taman බලාපොරොත්තු වෙන උත්තම ආර්ථය වන උතුම් මහා මහ නිවන සෝවාන් ආදී මාර්ගඵල ප්‍රතිවේදයෙන් ලබා ගැනීමට මේ මේ ධර්ම දේශනාවත් හේතු වාසනාවක් ලැබ ප්‍රාර්ථනා කරන එකම ගහවිචේ සිට අකනිටා දක්වා වූ තම් තාක්ෂත්ව කෙනෙක් මේ ධර්ම දේශනාවේ ධර්ම ශ්‍රවණමේ කුසලයක් අනුමෝදන් වීමට කැමැති නම් ඒ අනුමෝදන් වීම තුලින් දුකත්ත්වෙන් අත්මිදලා සුගතත්වයටපත් වෙලා ඉක්මනින්ම ප්‍රාර්ථනීය බෝධිගණිත මමාමානිය සැනසෙත්වා කියලා ප්‍රාර්ථනා නිදාතත් එත්තාවතා චම්හි සම්භතං පුඤ්ඤ සම්පත සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ දේවානුමෝදිත්වා බුද්ධන්තු අමතං පදං ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං आकाशट्ठाद्भिन्मट्ठादेवानागमनिन्दिका पुण्यन्तान् अनुमोदित्वा चिरं रक्षन्तु नन्तरं पत्ता दुःखाभयपत्तारुणि भया शोकपत्तारुणि शोका हन्तु सभ्येऽपि पाणिनो दुःखपत्तारुणि दुःखाभयपत्ता शोकपत्तारुणि शोका हन्तु सभ्येऽपि पाणिनो दुःखपत्तारुणि दुःखाभयपत्ता සුඛප්පත්තා හුන්තු සම්පේති පාණි ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු තු යාව නිබ්බාන පත්තියා මිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු තු යාව නිබ්බාන පත්තියා මිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමා සතං සමාගමු තු යාව නිබ්බාන පත්තියා सभ्येतियो विभजन्तु शब्दरोगो विनश्यतु माते भवत्वन्तरायो सुखे दीर्घायुको भव भवतु शब्दमङ्गलं रक्षन्तु शब्ददेवता शब्दबुद्धानुभावेन सदा सोऽथि भवन्तु ते भवतु शब्दमङ्गलं रक्षन्तु शब्ददेवता शब्दधर्मानुभावेन सदा सोऽथि भवन्तु ते भवतु शब्दमङ्गलं रक्षन्तु शब्ददेवता සබ්බ සංඝාන් භාවේන සදා සොත්ති භවන්ති තේ අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සද්ද සම්පatti නීචේ අතෝ නිබ්බාන සම්පatti නාතේ සමිච්ඡතාමි ශ්‍රද්ධාවන්ත පින්වතුනි මෙම ධර්මදේශනාව නොමිලයේ පින්නතුන් අතරට පත්කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන් දැන් සවන්දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසාදීමෙන් ධර්මදානමය කුසල් රැස්කරගන්නා මෙන් ශාසනාලයෙන් යුතුව ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.